තස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාධු සාධු සාධු අනිච්ඡාවත සංඛාරා උපාදවය ධම්මිනෝ උප්පද්දිත ත්වා නිරුද්ධಂತಿ තේසං උපසමෝසුකෝති සාදු සාදු සාදු සද්ධාවන්ත කාරුණික පින්නතුනි සෑම දිනම සූදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජානන් වහන්සේ ලොවට සැනසෙල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා ධම් පදයක් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දිනාගේම බලාපොරොත්තුව සූදානම. පින්තුනි මාත්‍රිකා ස්ථානයේ තබා ගන්නට යදුන දේශනාව අපි හැම දිනාටම පාඩම් තියෙන අනිත්‍ය ප්‍රතිසංයුක්ත දේශනාවක්. ඉතින් ඇත්තට මේ දේශනාව ගැන මුලින්ම අපි සඳහන් කරන්නට ඕන සමහර අය හිතනවා මේ දේශනාව ඇහෙනකොට මේක මලගෙවල් වල කියන දේශනාවක් කියලා. නමුත් එහෙම එකක් නෙවෙයි මේ දේශනාව රාජසභාවක වුණත් කියන්න සුදුසු වටිනා දේශනාවක්. ඒ නිසා ඕනම මංගල අවස්ථාවක මේ අනිච්ඡාවත සංඛාරා කියන මේ අනිත්‍ය ප්‍රතිසංයුක්ත දේශනාව සත්‍යයනා කිරීම වටිනවා. තේරුම් ගැනීම වටිනවා. එහෙමනම් පින්නතුන් විශේෂයෙන්ම අද අපි මේ දේශනාව තුළින් කතා කරන්නේ මරණය පිළිබඳව. අපි හැම දිනාටම උපදිනකොටම ලැබෙන ප්‍රධානම තෑග්ග තමයි මරණය. ඒක කාටවත් වළක්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපේ බුදුරජාණන් වහන්සේ දවසක් අනන්ත මාහිමියන් වහන්සේට වදාරන ආනන්ද මම බෝධි සම්භාර පුරණ කාලේ අරක කියලා තාපසතුමෙක් වෙලා ඉපදුනා. ඉතින් මගේ ප්‍රතිපත්ති කෙරෙහි පැහැදිච්ච ගොඩාක් අය මගේ ළඟට ඇවිල්ලා මහාන වුණා. තාපස පැවිද්දෙන් පැවිදි වුණා. මේ අයට මම දීපු එකම අවවාදය තමයි ජීවිතය කියලා කියන්නේ තනාග පිළිබිඳක් වගේ කියන අනුශාසනාව. උදේට මගේ ගෝලිය වඳින්න ආපුවාම මම කියනවා ජීවිතය කියලා කියන්නේ තනාග පිනිබිදක් වගේ කියලා. හවසට මට වඳින්න ආපුහම ඒ වෙලාවෙදිත් මම කියන්නේ ජීවිතය කියලා කියන්නේ තනාග පිනිබිදක් වගේ කියන අනුශාසනාව. මේ අනුශාසනාව අහලා මගේ ගෝලයෝ සියලු දෙනාම පංචාභිඥා අට සමාපatti පවා උපදවන්න සමත් වුණා. ඒ උන්වහන්සේ අණ්ඩමාහිමියන් වහන්සේට වදාරන ආනන්ද මේ අනුශාසනාව කරපු කාලේ මිනිස්යාගේ ආවිෂ අවුරුදු 60000. එතකොට බලන්න උන්වහන්සේ ජීවිතය කියලා කියන්නේ තනාග පිළිපිදක් වගේ කියලා අනුශාසනාව කරලා තියෙන මිනිස්යන්ට අවුරුදු 60000ක් ආයුෂ තියෙන කාලේ. ඒ උන්වහන්සේ ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වෙලා වදාරනවා ආනන්ද අද මිනිස්යන්ට අවුරුදු 100ක්වත් ආයුෂ නැහැ. එතකොට එදාට වඩා අදටයි මේ දේශනාව වටින්නේ කියන එක බුදුරජාණන් වහන්සේ වදාළා. එහෙමනම් විශේෂයෙන්ම පින්වත් අමරා මහත්මාව අද මේ පින්කම සිද්ධ කරන්න සිනා වෙන උපන්දිනේ සිහිපත් කරන අභාවයටපත් පුතුණුවන් සිහිපත් කරගෙන. ඒ පින්වත් මාතාවට හිත හදාගන්න ඇත්තටම බුද්ධ දේශනා බොහෝම උපකාර වෙනවා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ වදාරන ආනන්ද කෙනෙක් අවුරුදු 100ක් ආයුෂ ඇතුව ඉපදුණොත් අවුරුදු 100ක් එයාට ඍතු හම් වෙනවා 300ක් දැන් බලන්න වර්ෂයකට ඍතු තියෙනවනේ තුනක් නේද හේමන්ත ගිම්හාන වසාන එතකොට අවුරුදු 100ක්ම හිටියොත් ඍතු කීයක් හම් වෙනවද 300යි අවුරුදු 100ක්ම කෙනෙක් ජීවත් වුණොත් මාස කීයක් හම් වෙනවද මාස හම්බෙන්නේ 1200යි. අපේ මොන සැලසුමක් තිබුණත් අපි ජීවත් වෙන්නේ උත්තරම ජීවත් වෙනුත් මාස 1200යි. ඉතින් අද නම් පින්නතුනේ අවුරුදු 100 පන්නනයි නෑනේ. එහෙමනම් අපිට පරමායස තියෙන්නේ මාස 700ක් 800ක් තමයි. එතකොට බලන්න මාස යන වේගය ගැන කියන්න දෙයක් නෑ නේද? දැන් 2016 ලැබුණු වෙලාවේ අපි හිතුවේ ලොකෝ කාලයක් කියලා. 2016 ගිවිලා ගියා දන්නේ නැහැ. 2017 දැන් බලන්න මාස 7ක් ඉවරයිනේ. එතකොට බලන්න මාස යන වේගය හොයන්න බෑ. පරමාවිස වින්දොත් මාස 700ක් 800ක් ලැබේ. ඊළඟට බුදුරජාණන් වහන්සේමයි මේ ගණනය කිරීම කරන්නේ. උන්වහන්සේ වදාරනවා කෙනෙක් අවුරුදු 100ක්ම ජීවත් වුණොත් දින 30000ක් ඒ වගේ ප්‍රමාණයක් ජීවත් වෙයි. එතකොට බලන්න පින්නතුනේ මේ ජීවත් වෙනවා කියන එක හරියට දැල් වෙන ඉටිපන්දමක් වගේ. ඉටිපන්දම දැල් වෙනවා කියලා කියන්නේ මොකන්ද? ඒකේ අභාවයට යන්නේක. ඒ වගේ නෙවෙයි අපේ මේ ජීවත් වීම. ඒ වගේ තමයි. දැන් බලන්න මේ ධර්ම දේශනාවට වාඩි වෙච්ච වෙනාව දැන් විනාඩි පැය කාලක් විතර ඇති කියලා අපි හිතමු. මේ පැය කාල බණ කියන මම බණ අහන ඔබත් මරණයට කිට්ටු කරේ නැද්ද? කිට්ටු කළා. එහෙමනම් අද මේ බණ අහලා අපි ඉතින් ගෙවල් වලට ගිහිල්ලා අද රාත්‍රී කාලේ මොන හරි කාලා බිලා නිදා ගන්නවා. හෙට උදේට නැගිටිනකොට පින්නතුනේ අපි හැමෝම මරණයට එක දවසකින් කිට්ටු කරලා. එහෙමනම් බලන්න අපේ ජීවත් වීම කියලා කියන්නේ දැල් වෙන ඉති පන්දමක් වගේ. ඊළඟට බලන්න අපි අවුරුදු 100ක්ම ජීවත් වෙනවා. කෑම වේල් කොච්චර කනවද? බත් වේල් දෙකක් කෑවොත් දවසට කෑම වේල් 70000ක් 72000ක් වගේ කයි. එතකොට බලන්න අපි මුංචම කාලේ අපිට කන්න බෑ. වයසට ගියාම කන්නත් බෑ. ලෙඩ වුණාම කන්නත් බෑ. කෑම නැතුව නොකන අවස්ථාවක් තියෙනවා. ඊළඟට ඉතින් ওই තරහ මරහ වුණාම කන්න නැති අවස්ථාවක් තියෙනවානේ. එහෙන් බලපුවාම කෑම වේල් 30 40000ක්වත් අපි කනවද දන්නේ එතකොට බලන්න කොච්චරනම් පුංචි කාලයක්ද නේද? ඒ නිසා මේ ජීවිතයේ පිළිබඳව මෙන්න මේ යථාර්ථය අපි හොඳට තේරුම් ගන්න ඕනේ. මරණානුස්මතිය වඩන කෙනාට හොඳට ප්‍රඥාව ඇති කරගන්න පුළුවන්. ප්‍රඥාව තියෙන කෙනාට තමයි මේ මරණ සතිය වඩන්නත් පුළුවන්. අප්‍රමාදයේ ඇති කරගන්න ජීවිතයේ තියෙන අනිත්‍ය ස්වභාවය අපි නිරන්තරයෙන් මෙනෙහි කරන්න ඕනේ. එතකොට බලන්න මේ අපි හැම දිනම මොන සැලසුම් තිබුණා සමහරුන්ගේ ඔළුවල පින්නතුනේ මහා මෙරු පර්වතේ තියාගෙන ඉන්නා වගේ තමයි මේ පුංචි කාලේ මහා බරක් දරාගෙන සමහරු ඉන්නේ. එහෙම ඉන්න අවශ්‍ය නැහැ. බොහොම සැහැල්ලුවෙන් අපි මේ ජීවිතේ ගෙවන්න ඕනේ මොකද බොහොම පුංචි කාලයක්. දිව්‍ය ලෝකත් එක්ක එහෙම සංසන්දනය කරොත් සමහර දිව්‍ය ලෝකවල ඒ පැත්ත හැරිලා මේ පැත්ත හැරෙන්න අපේ ආවිස ඉවරයි. දැන් බලන්න චාතුම් මහා රාජික දිව්‍ය ලෝකේ. ඒ කියන්නේ කුඩාම දිව්‍ය ලෝකේ. අපේ ළඟ තියෙන දිව්‍ය ලෝකේ කියලා හිතන්නකො. ඒ දිව්‍ය ලෝකේ ආවිස තියෙන දිවි වර්ග 500ක්. ඊළඟ දිව්‍ය ලෝකේ 1000යි. ඊළඟ එකේ 2000යි. හැබැයි මේ දිව්‍ය වර්ෂ ඊළඟ එකේ 4000යි. ඊළඟ එකේ 8000යි. ওই විදිහට තමයි වැඩි වෙන්නේ. ඒතර කුඩාම දිව්‍ය ලෝකයේ ආවිස තියෙන දිව්‍ය වර්ෂ 500යි. ඒක මනුස්ස වර්ථ වලින් හදලා ගත්තොත් අවුරුදු 90 ලක්ෂයක්. ගොඩාම දිව්‍ය ලෝකයේ ආවිත අපේ මනුස්ස වර්ථ වලින් හදලා ගත්තොත් අවුරුදු 90 ලක්ෂයක්. එතකොට බලන්න පින්නතුනේ අපිට අවුරුදු 100ක්වත් නැහැ නේද? ඒ නිසා මේ ජීවිතේ මනුස්ස ජීවිතේ වටිනවා කියලා කියන වෙන දෙයක් නිසා නෙවෙයි බුද්ධ ශාසනයක් සම්මුඛ වෙච්ච නිසා. මේ ධර්මයේ ලැබිච්ච නිසා ධර්මයේ ලැබුණ නැත්නම් මේ ජීවිතයේ කිසිම වටිනාකමක් නැහැ. ඒත් බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ කාරණේ, මේ අථාර්ථය, මේ ඇත්ත මොනතරම් මේ පොහොදුන් සත්‍යයට අවිද්‍යාවෙන් අන්ධ වෙලා, තණ්හාවෙන් මුසුපත් වෙලා ඉන්න අයට කොච්චර මේ කාරණේ කිව්වත් තේරෙන්නේ නැහැ. දැන් මේ ඇත්ත උනත් හිතන්න. මේ ඇත්ත දන්නේ නැද්ද මැරෙනවා කියලා? දන්නවා. මේ හැමෝම දන්නවා අපි මැරෙනවා කියලා. නමුත් අපි ජීවත් වෙන්නේ අමරණීය ලීලාවෙන් නෙවෙයි. දැන් සමහර මේ වයෝවෘද්ධය වැටෙන රණ්ඩු වෙනවා. පුංචි පුංචි ජමනාපකම් හදාගෙන දඟලනවා. බලන්න මේ බොහෝම ටික කාලයක් ඉන්නේ ඒක තේරෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අවිද්‍යාවෙන් වැහිලා ඉන්න නිසා. නමුත් අපිට මේ ධර්මයේ තුලින් විද්‍යාව පහළ කරගන්න පුළුවන්. යෝනිසෝමනසිකාරයක් තිබුණා. එතකොට බලන්න පින්නතුනේ බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ කාරණේ පුහුදුන් අයට කිව්වට සමහරුන්ට මේක තේරෙන්නේ නැහැ. උන්වහන්සේ ලස්සන උපමාවක් වදාරනවා ආජානීය අක්ෂය වෙන හතර දෙනෙක්. ආජානීය අක්ෂය කියලා කියන්නේ හොඳට පුහුණු කරපු අක්ෂය. මේ පුහුණු කරපු අක්ෂයන්ගෙන් පළවෙනි අක්ෂයා දක්ෂ අක්ෂේ මේ අක්ෂයාට මේ අක්ෂයා බලා ගන්න කෙනා කෝටුවක් අරගෙන වේවැලක් අරගෙන කෝටුව උස්සනකොටම යක්ෂයා ගමන වේගවත් කරනවා. එයා කුටි කන්නේ කෝටුව උස්සනකොට හෙවණැල්ල දැකලා මෙයා ගමන වේගවත් කරනවා. ඒ පළවෙනි අස්සයා. දෙවෙනි අස්සයාට එහෙම හරියන්නේ නැහැ. එයාට අර කෝටුව අරගෙන අස්සයා බලා ගන්න කෙනා අර ලොම් වල පොඩ්ඩක් කෝටුව ගාවන්න ඕන. ලොම් වල ගෑවෙනකොට තමයි එයා ගමන වේගවත් කරන්නේ. එයා දන්නවා දැන් හිමීට ගියොත් ටිකන්න වෙනවා. තුන්වෙනි අක්ෂයාට එහෙම හරියන්නේ නැහැ. තුන්වෙනි අක්ෂයාට නම් ඉතින් පහරක් ගහන්න ඕන. එතකොට තමයි යා වේගෙන් ගමන යන්නේ. හතරවෙනි අක්ෂයාට එහෙම හරියන්නේ නැහැ. එයාට ඉතින් නිලයක් බලලා ඇට කටුවටම ගහන්න ඕන හිරි වැටෙන. එතකොට තමයි යා දුවන්නේ. අන්න ඒ වගේ මේ ලෝකේ පුජ්‍යය හතර දෙනෙක් ඉන්නවා. පළවෙනි පුජ්‍යලයා තමයි බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඔන්න යාට දැනගන්න ලැබෙනවා කෙනෙක් අහවල් තැන අහවල් ගමේ කෙනෙක් මැරිලා කියලා නාරංචි වෙනවා. ආරංචි වෙනකොට එයා කල්පනා කරනවා ආයා ඉපදිලා දැන් එයා මැරුණා. එතකොට මේ මරණේ කාටත් සාධාරණයි. මේ ආරංචි මාත්‍රෙම හිතන්නේ. අනේ මෙහෙම ඉඳලා වැඩක් නැහැ. මම විමුක්තිය හොයාගන්න ඕනේ මමත් මැරෙනවා. ඒ නිසා මට සැනසෙල්ල හදාගන්න ඕන කියලා එයා සරල ජීවිතයකට හුරු වෙනවා. ධර්මය හොයාගෙන යනවා. සිල් රකින්නවා, භාවනා කරනවා, ප්‍රතිපත්ති පුරනවා. එයා විමුක්තිය සාධන යන කෙනෙක් බවට පත් වෙනවා. කොටින්ම අප්‍රමාදී පුද්ගලෙක් බවට පත් වෙනවා. මෙහි පත් වෙන්නේ මොකක් නිසාද? අර ආරංචි මාත්‍රේ. කෙනෙක් මැරිලා ඉන්නවා කියලා ආරංචි මාත්‍රේ. බුදුරජාණන් වහන්සේ වදාම මෙයා හරියට පළවෙනි අස්සයා වගේ. පළවෙනි අක්ෂය අර කෝටුවේ හෙවණල්ල දැකලා තමයි ගමන වේගවත් කළේ. දෙවෙනි අක්ෂයට අත කිව්වනේ යාන්තමට ලොම් වල ගෑවෙන්න ඕනේ කෝටුව. ඒ වගේ තමයි දෙවෙනි පුජ්‍යලයාට එහෙන් දකින්න මොන කෙනෙක් නැරිලා ඉන්නවා. මොනද මිනි පෙට්ටියක කෙනෙක් තියලා දැන් මිනි පෙට්ටිය සතක් පොවලා තියෙනවා. දැන් මල ගෙදරකට ගියාම මෙයා දකිනවා මෙයා මේ හොඳට හිටපු මිනිස්සයා දැන් දරලීයක් වගේ ඉන්නවා. මෙයා කල්පනා කරනවා අනේ කවදා හරි මටත් මැරෙන්න වෙනවනේ. මම මේ විදිහට පිස්සු වැඩ කරගෙන ඉඳලා වැඩක් නෑ. නිකම්ම නිකං කකා පිවි බත් කකා ඉඳලා වැඩක් නෑ. මම විමුක්තිය කරා යන්න ඕනේ කියලා එයා සරල ජීවිතයකට හුරු වෙනවා. ප්‍රතිපත්ති පුරනවා. හරියට අර දෙවනි අස්සයා වගේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාारण තුන්වෙනි පොජ්ජලයට එහෙම හරියන්නේ නෑ. එයාට කෙනෙක් මැරිලා ඉන්නවා දැක්කත් හරියන්නේ නැහැ. එයාට තමන්ගේම කෙනෙක් මැරෙන්න ඕන. තමන්ගේ තාත්තා, තමන්ගේ අම්මා, තමන්ගේ දරුවා, තමන්ගේ ස්වාමි පුරුෂයා ඔන්න එයාට නෝන පෑදෙනවා. අනේ මාත් එක්කම ඉඳලා මෙච්චර සමීපව ඉඳලා අනේ මගේ දරුවා නැති වුණා. දැන් ඉතින් මට මේකෙන් ඇති වැඩක් නෑ මට හොඳට තේරෙනවා මේ ජීවිතයේ ස්වභාවය කියලා ඔන්න එයා විමුක්තිය කරා යනවා ඒකත් ලොකු දෙයක් දැන් බලන්න හරියට තුන්වෙනි අස්සයා වගේ. තුන්වෙනි අස්සයාට ඉතින් පහරක් වදින්නම ඕන. අන්න ඒ වගේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාන්න එහෙම ධර්ම මාර්ගයට යනවනේ ඒකට ලොකු දෙයක්. හතරවෙනි අස්සයාට එහෙමත් හරියන්නේ නැහැ කිව්වා. එයාට නිලයක් බලලා හැට කටුවටම ගහන්න ඕන කිව්වා. දැන් අර තමන්ගේම කෙනෙකුට වුණත් සමහරුන්ට ඔක තේරෙන්නේ නැහැ. තමන්ටම වෙන්න ඕනේ. Tamanටම වෙන්න ඕන කියලා කියන්නේ දැන් බලන්න ওই භයානක රෝග හැදිලා පිළිකාවක් වගේ හදවත් රෝගයක් වගේ භයානක රෝගයක් හැදිලා නැත්නම් ක්‍රිය අනතුරක් හදිසි අනතුරක් සිද්ධ වෙලා මැරෙනවා. මරණාසන්න වෙනවා. සමහර දැන් ওই පිළිකාවක් වගේ හැදිලා සමහර මැරිලා උපදින මිනිස්සු ඉන්නවනේ. ඒ කියන්නේ බොහෝම අසාධ්‍ය වෙලා අන්තිමට නැගිටින මිනිස්සු ඉන්නවා. ඒ කියන්නේ Tamanටම වෙන්න ඕනේ. Tamanටම උනාම හිතනවා නේ දැන් නම් මේකෙන් ඇටි වැඩක් නැහැ. දැන් මට හොඳ අත්දැකීමක් තියෙනවා. මම මැරිලා ඉපදුනේ මම විමුක්තිය හොයාගෙන යන්න ඕන. එහෙම අය අපේ ওই භාවනා මධ්‍යස්ථාන වලට එහෙම එනවා. ඇවිල්ලා කියන අනේ ස්වාමීන් වහන්සේ මට ලෙඩ වුණාට පස්සේ තේරුනේ මේකෙන් නම් වැඩක් නෑ. මේකෙන් කොහොම හරි ගැලවෙන්න ඕනේ. අනේ අපට උපකාර කරන්න කියලා මිනිස්සු ධර්මයේ කරා යන මිනිස්සු ඉන්නවා. ඒ හරියට තමන්ට වුණාම අර හතරවෙනි අස්සයා වගේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාරන ඒකත් හරියම වටිනවා. ඉතින් තථාගතයන් වහන්සේ වදාරන මහණෙනි තමන්ටම වෙලක් තේරෙන්නේ නැති අයක් තියෙනවා. එහෙමයි නැද්ද? ඉන්නවා. දැන් මම උදාහරණයක් කියන්නම්. එක මහත්යෙකුට ඒ වගේ පිළිකාවක් වැළඳලා අපිරිත් කියන්න ගියා. හැබැයි මහත්මයා ධර්මයට ඉතරම ලැබි නෑ. එයාගේ පුතා බොහොම ධර්මකාමී කෙනෙක්. ඉතින් මේ මහත්මයා වැඩි සංඝයාට ගරු කරන කෙනෙකුත් නෙවෙයි. නමුත් ඉන්නෙන් අසාධ්‍ය වුණා. අපි පිරිත් කියන්නේ ගියාම මේ තාත්තා මගේ අත අල්ලගෙන අඬගෙන වෙන්න දෙන්නේ ඒ තරම් බය වෙලා. අපි පිරිත් කියලා නම කිව්වත් උනාට සනීප වෙයි. මොකද එයාට යථාර්ථය කියලා දෙන්න තරම් මානසිකත්වයක් එයාට නැහැ. ඒ තරම්ම මොකද දැන් බය වෙන්න එපා සුවපත් වෙයි කියලා. ඉතින් අපි ආවා. ඉතින් කොහොම හරි පින්නතුන් බෙහෙත් වලින් తాවකාලිකව මේ රෝගී යටපත් වුණා. ගාගේ කොණ්ඩෙ එහෙම ඇවිල්ලා නැවත දවසක් දරුවොත් එක්ක අපේ පන්තරට ආවා. මේ මහත්ය දැක්කහම මට ඉතින් සතුටකුත් ඇති වුණා. මොකද බොහොම අසාධ්‍ය හිටපු කෙනා දැන් හොඳට ඉන්නවා. ආවන් පස්සේ මම අහුව කොහොමද දැන් මහත්යාගේ රෝගී තත්ත්වය? දැන් බෙහෙත් පාවිච්චි කරනවද කියලා. දැන් අයික පාර මූණ පුරුට කරගත්තා. මාත් එක කේන්තියෙන් වගේ කතා කරනවා. මුලට ගැන කතා කරන්න එපා මට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ ඕව නැවත නැවත කතා කරනවා කියන්නේ බොහොම අසුබ දෙයක්. මට මේ දේශනාව ඒ වෙලාවේ මතක් වුණේ. බුදුරජාණන් වහන්සේ වදාළ තමන්ටම වෙලාවක් තමන්ට තේරෙන්නේ නැත්නම් ඒ අයත් වැටෙනව කුව සිව්පහ සතෙක් ඉන්නවා. හැබැයි ඒ අස්සෙක් නෙවෙයි. ඒ අස්සයා තමයි බුදුරජාණන් වහන්සේ වදාරනට මොලේ නෑ. ਉਹ තමයි බෝරුවා. මේ බුද්ධ දේශනාව. බුදුරජාණන් වහන්සේ වදාරන තමන්ටම වෙලාවක් තමන්ට තේරෙන්නේ නැත්නම් ඒ වැටෙන්නේ කොහෙටද? බෝරු ගණයට. එහෙමනම් පින්නතුනේ මෙන්න මේක දැන් මේ මෑණියන්ට මේ සහෝදරයන්ට මේ හැම දිනාටම මේ පුතුණුවන්ගේ මේ අභාවය ඇත්තටම ලොකු බණ පොතක් හිතනවා නම් මේක හොඳට හිතට ගන්නවා නම් මේ තුලින්ම යථාර්ථයට යන්න මේක ලොකු පිටුවහලක් ඒ නිසා අපේ ජීවිතය කියලා කියන්නේ ඔන්න ඔහගේ අත්‍යීර එකක් මේ යථාර්ථය අපි හොඳට තේරුම් ගන්න ඕනේ තේරුම් ගත්තොත් තමයි අපිට ඊටාම ඉක්මනින් විමුක්තිය කරා යන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් බලන්න මේ ජීවිතේ මරුණට පස්සේ ඉතින් එතන ඉවරයි නම් ප්‍රශ්නයක් නෑ නේද? ආය උපදිනවා. ආය මැරෙනවා. ආය උපදිනවා. ආය මැරෙනවා. මේක 아무තු දෙයක් නෙවෙයි. එතකොට බලන්න පින්නතුනේ මේ අනවරාග්ග ගමනේ මිනිස්සුරු වෙලා ඉපදිනවද? නෑ. මිනිස්සෙක් වශයෙන් ඉපදිලා නැවත මිනිස්සෙක් වෙනවා කියන එක ලේසි වැඩ නෙවෙයි. මිනිස්සෙක් වශයෙන් උපදිලා ආය මිනිස්සෙක් වෙනවද ලේසියෙන්? නෑ. දින තුන අහලා ඉතින් අර කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලනවා වගේ වැඩක් කියලා නේද? දැන් බලන්න කැස් බෑවෙක් ඉන්නවා ඌට තියෙන එක හැයි. ඌ අවුරුදු 100කට වතාවක් තමයි මුහුදෙන් පොඩ්ඩක් ඔළුව උස්සලා බලන්නේ. එතකොට මහ මුහුදේට යමක් වැටුනම එක තැන තියනවාද? නෑ යහට ගහට පැද්දි පැද්දි එහෙමලු කියන්නේ නේද? ඒක වියසිදුර කියලා කියන අපි හිතමු ලීයක පරාල කෑල්ලක පුංචි සිදුරක් තියෙනවා කියලා හිතන්න. මේ විය සිදුර මේ මහා මුහුදේ පාවෙනව යහට මෙහාට. මේ විය සිදුරෙන් අර අවුරුදු 100කට වතාවක් ඔළුව උස්සලා බලන කැස් බෑ වගේ අර පේන ඇහැ අර සිදුරට සම්බන්ධ වෙන්න ඕන. එක ඇහෙනි තියෙන්නේ. ඒ ඇහැට සම්බන්ධ වෙලා ඒ සිදුරෙන් එයාට අහස පේන්න ඕන. එහෙමනම් එදාට හඳ පායලා තියෙන්නත් ඕන. ඔක වෙන්න පුළුවන් දෙයක්ද? හිතන්න බලන්න මේ මහා සාගරයේ ඔයගේ පුංචි ලී කෑල්ලක් එහාට මෙහාට පැද්දි පැද්දි තියෙනවා. එතකොට බලන්න කැද්දෑවෙක් ඉන්න ඌ අවුරුදු 100කට වතාවක් අහස බලන්නේ. ඌට තියෙන්නේ එක ඇහැයි. ඒ සිදුර හරියටම සම්බන්ධ වෙන්න ඕනේ මේ එක ඇහැට. ඒ අවුරුදු 100කට වතාවක් බලන්නේ. එතකොට පින්නතුනි ඒ බලන දවසේම හඳ පායලා තියෙන්නත් ඕන. ඔක වෙන්න පුළුවන් දෙයක්ද? මේක මේ බුද්ධ දේශනාව බුද්ධ දේශනාව වරදින්නේම නැහැ වැරදිලක් නැහැ. එහෙමනම් පින්නතුනේ ඒ වගේ අමාරුයි මේ මනුස්ස ජීවිතයක් ලබන එක. ඒ නිසා මනුස්ස ජීවිතයක් ලැබපු අපි බුද්ධ ශාසනයක් ලැබපු අපි මේ ධර්මයේ ලැබිච්ච අපි මේකෙන් ප්‍රයෝජන ගන්න ඕන. එහෙම නැත්නම් ඒක හරි අපරාධයක්. ඉතින් එහෙමනම් අපි මේ සාංශාරික ගමනේ විශේෂයෙන් ඉපදීපදී මෙරි මෙරි යන්නේ මොකක් නිසාද? මොකක් නිසාද අපි මේ ගමන මේ විදිහට යන්නේ? තණ්හාව නිසා. බැඳීම නිසා. එහෙමනම් අපි මේ සාංශාරික ගමනේ ඉපදීපදී මෙරි මෙරි මේ දීර්ඝ ගමනක් යන්නේ මේ තණ්හාව නිසා. අවිද්‍යාවත් සමග එකතු වෙලා තියෙන මේ තණ්හාව නිසා. එහෙමනම් අපිට මේ තණ්හාව නැතිකරන්නේ බෝධින් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා ලක්ෂ වාරයක් මට තණ්හාව නැති වේවා කියලා කිව්වොත් නැති වෙනවද? එහෙම නැති වෙන්නේ නැහැ. එහෙනම් තණ්හාව නැති කරන්න මොකක්ද අවශ්‍ය කරන්නේ? තණ්හාව නැති කරන්න මොකක්ද අවශ්‍ය කරන්නේ? අවබෝධය. අවබෝධය තුලින් තමයි තණ්හාව අපිට නැති කරගන්න ලැබෙන්නේ. අවබෝධයක් නැත්නම් කවදාවත් මේක කොච්චර කිව්වත් නිවන් සප ලැබේවා කෙනෙකුට සාදු සාදු කිව්වට නිවන් ලැබෙනවද? ලැබෙන්නේ නැහැ. හැබැයි මම මේ කියන්නේ සාදු කියන්නේ එපා කියන එක නෙවෙයි. සාදු කියන එක වටිනවා. හැබැයි තණ්හාව නැති කරන්න නම් අවබෝධය අත්‍යවශ්‍යයි. එහෙනම් කියන්න බලන්න දැන් මේ සාංශාරික ගමන දිගින් දිගට දිගින් දිගට ඉපදි ඉපදි මෙරි මෙරි යන්න මේ කවුරුත් කැමති නැහැ. මේ ගමන නවත්තන්න කැමති නේද? එහෙමනම් මේ තණ්හාව අපි තේරුම් ගන්න ඕන. එහෙනම් කියන්න බලන්න අපි හැමෝටම මේ තණ්හාව තියෙනවා නේද? අපි හැමෝම ආසා කරනවානේ. ඇයි අපි ආසා කරන්නේ? අපි ආසා කරන්නේ නැද්ද? කරනවා. එහෙනම් ඇයි අපි ආසා කරන්නේ? ආසා කරන්නේ ඇයි කියලාවත් දන්නේ නැතුව නිවන් දකින්න පුළුවන්ද? මොකද ආසාව නැති කිරීමනේ අපේ ඉලක්කය. එහෙමනම් මේ ලෝකයේ හැම කෙනාම ආසා කරන්නේ පින්නතුනේ විඳීම නිසා. මොකක් නිසාද? විඳීම නිසා. දැන් බලන්න පටිච්චසමුප්පාදය කියන වචනේ අහලා තියෙනවද? පටිච්ච සමුප්පාදයේ හොඳට ඔළුවේ තිබුණා නම් මම මේ අහපු ප්‍රශ්නේ ටක් ගාලා උත්තර දෙන්න පුළුවන්. වේදනාපත්‍ය තණ්හා. විඳීම නිසා තමයි අපි හැමෝම ආසා කරන්නේ. දැන් බලන්න ඇහෙන් රූප බලනවා. ශා ලස්සනයි කියලා විඳින්නේ නැද්ද අපි? ලස්සන කෙනෙක් දැක්කම එයාගේ කොණ්ඩේ ලස්සනයි, මූණ ලස්සනයි, ඇඳුම ලස්සනයි. එහෙම කියලා අපි විඳිනව නේද? විඳිනකොට මොකද වෙන්නේ? ආසාව ඇති වෙනවා. ඊළඟට කනේ ශබ්ද අහනවා. ලස්සන හඬක් කියලා අපි විඳලා නැද්ද? විඳිනවනේ අපි කියන්නේ අපි ගීතයක් රසවින්දයි කියලා. විඳිනකොට මොකද වෙන්නේ? ආසාව ඇති වෙනවා. නාසයෙන් ආග්‍රහණය කරන හරි සුවඳයි කියලා විඳින්නේ නැද්ද? විඳිනවා. මොකද වෙන්නේ එතකොට? ආසාව ඇති වෙනවා. කයට පහත විඳිනවා. විඳිනකොට මොකද වෙන්නේ? ආසාව ඇති වෙනවා. ඊළඟට පින්න තුනේ දිවට රස විඳිනවා. විඳිනකොට මොකද වෙන්නේ? ආසාව ඇති වෙනවා. එහෙනම් මේ ලෝකේ කයට පහස විඳිනවා විඳිනකොට ආසාව ඇති වෙනවා. එහෙනම් මේ ලෝකේ හැම දෙනාම ආසා කරන්නේ මොකක් නිසාද? විඳීම නිසා නේද? මේ ලෝකේ හැම කෙනෙක්ම ආසා කරන්නේ විඳීම නිසා. එහෙමනම් මේ තණ්හාව කියලා කියන්නේ මොකද්ද? දැන් අපි මේ සතර ගමන මේ ඉදීපදී මෙරි මෙරි යන ගමන නවත්ත ගන්න මේ අවබෝධය ඉපේ. එහෙනම් දැන් අපි හැමෝම දන්නවා මෙච්චර කාලයක් අපි ආසා කරලා තියෙන්නේ විඳීම නිසා කියලා. එහෙමනම් මේ තණ්හාව කියලා කියන්නේ මොකද්ද? තේරෙන විදිහට කියන්න බලන්න. මොකද්ද තණ්හාව කියලා කියන්නේ? තණ්හාව කියලා කියන්නේ මොකද්ද? තණ්හාව කියලා කියන්නේ පින්තුනේ සංකල්පයක්. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. එතකොට බලන්න මේ තණ්හාව කියලා කියන්නේ සංකල්පයක්. ඒ කියන්නේ සිතුවිල්ලක් විතරයි. දැන් බලන්න මේ ලෝකේ ලස්සන දේවල් තියෙනවනේ. පණ ඇති ලස්සන දේවල් තියෙනවා. පණ නැති ලස්සන දේවල් තියෙනවා. නේද? මේ ලස්සන දේවල් ඇතුලේ විචිත්‍ර දේවල් ඇතුලේ ආසාව නැද්ද? ලස්සන දේවල් ඇතුලේ ආසාව නැද්ද? නෑ. ලස්සන දේවල් ඇතුලේ ආසාව නෑ. ඒ දෙස බලලා අපි ඇති කරගන්න සිතුවිල්ලේ තමයි ආසාව නේද? දැන් බලන්න අපි හිතමු දැන් මෙතන ලස්සන මල් කලඹක් තියෙන මල් වට්ටියක් තියෙනවා. මේ මල් වට්ටිය බොහොම ලස්සනයි. මේක ඇතුලේ ආසාව තියෙනවද? මේ දෙස බලලා අපි ඇති කරගන්න සිතුවිල්ලේ තමයි ආසාව තියෙන්නේ. මෙතන හැමෝම මේකට ආස නැති වෙන්න පුළුවන්. මේක ඇතුලේ ආසාව තියෙනවා නම් මේ හැමෝම මේකට ආස කරන්න පුළුවන්. එහෙම ආස කරන්නේ නැහැ. දැන් හොඳම උදාහරණයක් කියන්නම්. දැන් අපි හිතමු රොහමත් ගැහණු ළමෙක් ඉන්නවා. පිරිමි ළමයි දෙන්නෙක් ඉන්නවා. එක පිරිමි ළමෙක් අර ගැහණු ළමයට හරි කැමති ආසයි. අනෙක් පිරිමි ළමයට පෙන්වන්න බෑ. එයා කැමති නෑ. ඒතර ගැහණු ළමයා තුළ ආසාව තියෙනවා අර කොල්ල දෙන්නම කැමති වෙන්නේ තැනේද කෙනෙකුට ලස්සන දේ තව කෙනෙකුට කැතයි තව කෙනෙකුට කැත දේ තව කෙනෙකුට ලස්සනයි දැන් මෙතන දහත් වක්කයක් තියෙනවා මේ දහත් වක්කයේ මෙතන හැමෝම ආසද ආසයි කවුද මේකට ආස කරන්නේ මේකට ආස කරන්නේ දහත්widetilde කන අය එයාට දැක්කොත් නම් ආසාවක් ඇති වෙනවා අර බලන්න මේක ඇතුලේ ආසාව නැහැ මේ දෙස බලලා අපි ඇති කරගන්න සිතුවිල්ලේ තමයි ආසාව තියෙන්නේ. දැන් මේක ඇතුලේ ආසාව තියෙනවනම් මේ ඔක්කොම මේකට ආස වෙන්නේ නැද්ද? ආස වෙනවා. එතකොට බලන්න මේකට අපි කවුරුත් ආසන ආස කරන්නේ හැබැයි කවුද? දැහැච්චිත කන කෙනෙකුට මේක දැක්කොත් කැමැත්තක් ඇති වෙනවා. එතකොට බලන්න පින්නතුනේ මේ ආසාව තණ්හාව කියලා කියන්නේ සංකල්පයක්. මේ සංකල්පේ තමයි අපිට නැති කරගන්න තියෙන්නේ. මේ සංකල්පේ තමයි අපිට නැති කරගන්න තියෙන්නේ. එතකොට දැන් බලන්න මේ පින්නතුන් අපි හඳුන්වන්නේ පංචකාම සම්පatti විඳින අය කියලා නේද? මොකද්ද පංචකාමය කියන්නේ? පංචකාමය කියන්නේ මොකද්ද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පහ. ඒතර මේක තමයි පංචකාමය. එතකොට බලන්න මේ පංචකාම විඳින මේ අය පංචකාමයේ ස්වභාවය තේරුම් ගන්න ඕන. පංචකාමේ ස්වභාවය තේරුම් ගන්න ඕන. මේ පංචකාමේ ස්වභාවය තමයි පින්නතුනි මේක වටින්නේ ලබා ගන්නකම් විතරයි. ලබා ගත්තට පස්සේ මේකේ වැඩක් නැහැ. දැන් බලන්න අපි අධ්‍යාපනය ගම් බලන්න. අධ්‍යාපනය දැන් ඉගෙන ගන්නකම් ලොකු දෙයක්. නමුත් ඉතින් මොනවා හරි පාඩයක් කරලා අර කොලේ අතට ආවට පස්සේ ඒකේ වැඩක් නෑ නේද? ලබා ගන්නකම් තමයි වටින්නේ. ඊළඟට බලනද මෑතුම ඇඳුම් ඇඳගෙන ඉන්නවා. කඩේට ගිහින් ඇද්දක පියාගෙන ගත්තේව නෙවෙයි. අපි ඇඳුම් ගන්නකොට තෝරලා තෝරලා තෝරලා එහෙමනේ ඇඳුම් ගන්න. හැබැයි පින්නතුනි ටික දවසක් ඇඳලා හොදපු ගමන් ඒක ඉවරයි. අර ලබා ගන්නකන් තමයි වටින්නේ. දැන් බලන්න ගෙවල් හදන කාලට එකම යුද්ධයක් නේද? ටයිල් තෝරනවා, ලයිට් ෆිටින් තෝරනවා, ආලේපන තෝරනවා, පැන්ටි කබඩ් මෙහෙම මෙහෙම ඉන්නේ කියලා හිතනවා. ගේ හදලා ගෙට ගෙවිදලා මාසයක් යනකොට ඉවරයි. එහෙම නැද්ද? එහෙම තමයි ලබා ගන්නකම් තමයි වටින්නේ. ලබා ගත්තට පස්සේ ඒක ඇති වැඩ නෑ. දැන් බලන්න හොඳටම තේරෙනවා කසාද මෙතුවයිද. කසාද බඳිනකම් ලොකු දෙයක් නේද? දැන්කට පස්සේ කොහොමද? ඊට පස්සේ පින්නතුනේ ඒක ඇති දෙයක් නෑ. ඊට පස්සේ ඉතින් ඔය අම්මලත් එක්ක අපි විතර කතා කරනකොට තේරෙනවා හැම අම්මා කෙනෙකුටම ප්‍රශ්න. බලන්න ලබා ගන්නකම් වටිනවා ලබා ගත්තට පස්සේ ඒකේ තියඩ නැහැ. ඒ පංචකාමයේ හැටි. එහෙමනම් පින්නතුනි අද මේ කියපු බණපදේ මේ කියපු බණපදයේ හොඳට හිතට අරන් තිබ්බොත් අනේ මේ ආසාව තණ්හාව කියලා කියන්නේ සංකල්පයක් කියන සිතුවිල්ල තිබුණොත් මෙයන්ට ධර්මයෙන් පිළිසරණක් ලැබෙන්නේ නැද්ද? ලැබෙනවා. දැන් සමහරු කියන්නේ කටින්ම කියනවා මට ආශාවක් ඇති වුණොත් ඒක ලබාගෙන තමයි මම පස්ස බලන්නේ කියලා. හැබැයි ඉතින් අයිතු ආශාවක් වුණොත් මොකද කරන්නේ? ඒක ලබා ගන්නකොට පිණිස පැත්තක් නාය ගිහිල්ලා ඉවරයි. නමුත් අද මේ කියපු බණපදයේ හොඳට හිතට ගත්තොත් පිණතුරට දැනසිල්ලක් ලැබෙන්නේ නැද්ද? ලැබෙනවා. ධර්මය තුළින් දැනසිල්ලක් ලැබෙනවා. ඒ නිසා පින්නතුණී මේ මරණය නවත්තන්න නම් මේ ආසාව නැති කරන්නම ඕන. ආසාවක් තියාගෙන නිවන් දකින්න පුළුවන්ද? නිවන් දකින්න බෑ. එහෙමනම් මේ ආසාව නැති කරන්න නම් අපි දැන් මුලින් කියපු විදිහට ආසාව තේරුම් ගන්න ඕන. දැන් පින්න තුල දැන් දන්නවා එහෙනම් මේ ලෝකේ අපි පමණක් නෙමෙයි මේ ත්‍රිසංගත සතුන් පවා හැම කෙනාම ආසා කරන්නේ මොකක් නිසාද? විඳීම නිසා. බොහොම හොඳයි. ඒ වගේම පින්නතුනේ ආසාව කියලා කියන්නේ තණ්හාව කියලා කියන්නේ ඒකට මොකද්ද? සංකල්පයක් විතරයි. එහෙනම් මේ තණ්හාව හටගන්නේ කොහොමද? තණ්හාව හටගන්නේ ස්පර්ශයෙන්. තණ්හාව හටගන්නේ ස්පර්ශයෙන්. බලන්න අපේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය මේ සියල්ලම අපට උන්වහන්සේ කියා දීලා තියෙනවා. මේක නැති කරගන්න. ස්පර්ශය කියලා කියන්නේ පින්න තුනේ දැන් මේ ඇහැ තියෙනවානේ. ඇහෙන් රූපයක් දකින්න තුන් දෙනෙක් එකතු වෙන්න ඕන. අංකයකට මොකද්ද ඕන? ඇහක් තියෙන්න ඕන. දෙවනෝ රූපයක් තියෙන්න ඕන. තුන් වෙනවා සිත තියෙන්න ඕන. ඇහැයි රූපයයි සිතයි එකතු වීමට කියන නම තමයි ස්පර්ශය කියලා කියන්නේ. දැන් බලන්න මේ කෙනෙක් හරි අඩුවම රූප දකින්න පුළුවන්. රූප දකින්න නැතුව ඇහැ නිසා ආසාව හටගන්නවද? නැහැනේ. එහෙමනම් දැන් හිතලා බලන්න මේ අත දැකලා ඇති සමහර අය ඉන්නවා ඇස් ඇරගෙන නිදා ගන්නවා. දැකලා තියෙනවා. ඇස් ඇරිලා නිින්ද ගිහිල්ලා. එතකොට එයාගේ ඇස් දෙක ඇරිලා තියෙනවා. ඉස්සරහින් රූප තියෙනවා. එයාට රූප පේනවද? ඇයි හිත තියෙන වෙන තැන කරබන් එකක් අඩු වුණොත් රූප පේන්නේ නැහැ. ඊළඟට කනෙන් ශබ්දයක් අහන්න තොන්දනෙට එකතු වෙන්න ඕනේ. කනක් තියෙන්න ඕනේ, ශබ්ද තියෙන්න ඕනේ, හිත තියෙන්න ඕනේ. දැන් අපි ලොකු ප්‍රශ්නයකට මැදි වෙලා ඉන්න වෙලාවක කල්පනා කර කර ඉන්නවා. කල්පනා කර කර ඉන්නකොට අපිට කවුරු හරි කතා කරනවා. අපිට ඇහෙනවද? අපිට ඇහෙන්නේ නැහැ. ඒ කෙනා ළඟටම ඇවිල්ලා කතා කරනවානේ ඔයා කොයි ලෝකෙද ඉන්නේ කියලා අහනවා. ඒ මහානේ අහලා තිනවා වන්න හිත වෙන තැනක තිබුණොත් ඇහෙන්නේ නැහැ. එහෙනම් මේ එකතුවට තමයි කියන්නේ මොකද්ද? ස්පර්ශය. නාසයෙන් ආග්‍රහණය කරන්න නහයක් තින්නතේ. ගඳ සුවඳ තියෙන්න ඕනේ, හිත තියෙන්න ඕනේ. මේක උඩට කියනවා මොකද්ද? ස්පර්ශය. දිවෙන් රස විඳින්න දිවක් තියෙන්න ඕනේ, රස තියෙන්න ඕනේ, හිත තියෙන්න ඕනේ. දැන් හොඳටම කේන්ති ගිහිල්ලා කාගෙන කාගෙන යනවා. රස දැනෙනවද? රස කියා පින්නතුනේ කෑය මොනවද කියලාවත් දන්නේ නේද? එහෙමනම් මෙන්න මේක උඩට ස්පර්ශය කියන්නේ. කයෙන් පහස ලබන්න කයක් තියෙන්න ඕනේ පහස තියෙන්න ඕනේ හිත තියෙන්න ඕනේ මේකතුවට තමයි ස්පර්ශය කියන්නේ. එහෙමනම් ආසාව හටගන්නේ මොකෙන්ද? ස්පර්ශයෙන්. ඇහෙන් රූප දැක්කේ නැත්නම් ඇහැ නිසා ආසාව හටගන්නේ නැහෙනි. කනෙන් ශබ්ද ඇහුවේ නැත්නම් ආසාව හටගන්නේ නැහෙනි. නාසයෙන් ආග්‍රහණය කළේ නැත්නම් නහය නිසා ආසාව හටගන්නේ නැහෙනි. දිවෙන් රස විඳින්නේ නැත්නම් දිව නිසා ආසාව හටගන්නේ නැහැ. කයෙන් පහස ලැබුවේ නැත්නම් කය නිසා ආසාව හටගන්නේ නැහැ. එහෙමනම් දැන් පින්නතුලට තේරෙනවා මේ ආශාව හටගන්නේ මොකෙන්ද? මේ තුන් දෙනාගේ එකතු වීම නිසා. ඒකට කියන නම් මොකද්ද? ස්පර්ශය. ඒත් ආශාව හටගන්නේ මොකෙන්ද? ස්පර්ශය. ඊළඟට පින්නතුනේ ආශාවේ වෙනස්කම් මොනවාද? ආශා වෙනස්කම් මම කියලා දෙන්නම්. දැන් මෙතන මේ පිරිසක් ඉන්නවා. මේ හැම දෙනාම එකම දෙයකට දාස කරන්නේ නෑ. දැන් මෙතන එක්කෙනෙක් නැගිටවල ඇහුවොත් ඔයා මොනවටද වැඩියෙන් මාස කියලා අපිට මෙයා කිව්වයි කියලා මම කැමතියි ටීවී බලන්න කියලා. තවත් කෙනෙක් නැගිටවල හෙව්වොත් එයා කියන්නේ ඒකමද? නෑ එයා කියයි එයාගේ ආසාව. අපිට මෙයා කිව්වයි කියලා මම කැමතියි සින්දු අහන්න. අර බලන්න. ඒක කෙනෙක් කැමති රූප බලන්න කෙනෙක් කැමති ශබ්ද අහන්න. ඔන්න වෙනස්කම. සමහරු හරිය කැමති රූප බලන්න. තව සමහර අය හරිය ආසයි ශබ්ද අහන්න. කනේ මොනවා හරි ගහගෙන අහන එකමයි වැඩේ. තව සමහර අය ඉන්නවා පින්නතුනි කන්න බොන්න නැති වුණත් සුවඳ විලවුන් වලට හරි කැමතියි. මොකද එයාගේ කැමැත්ත. වරදක් කියනව නෙවෙයි. මේක එක්කෙනාගේ මේ ආසාව වෙනස්කම. තව සමහර අය ඉන්නවා එයා කියනවා මට මොනවා නැති වුණත් කටට රහට කන්න ඕන කියනවා. අර තමයි එයාගේ කැමැත්ත තියෙන දිව පිනවන්න. තව සමහර අය ඉන්නවා හරි කැමති පහස ලබන්න. එතකොට බලන්න පින්නතුනේ අපි එක එක්කෙනාගේ ආශාවන් එක එක විදිහයි. ඔක තමයි ආශාවේ වෙනස්කම. ඊළඟට ආශාවේ විපාක මොනවද කියන්න බලන්න. මේ මරණය නවත්තන්න නම් මේ ටික තේරුම් ගන්න ඕන. ආශාවේ විපාක තමයි ඉතින් භවය. හොඳට හරි නරකට හරි උපතක් කරා යනවා. ඕක තමයි ආශාවේ විපාක. දැන් බලන්න ආසාවේ නරක විපාක මොකද්ද? ආසාව නිසා හොඳ විපාකත් ලැබෙනවා. නරක විපාකත් ලැබෙනවා. හොඳ උපතක්ත් ලැබෙනවා නරක උපතකුත් ලැබෙනවා. කොහොමද නරක උපතක් ලැබෙන්නේ? දැන් බලන්න ආසාව නිසා සත්තු මරන්නේ මරනවා. දඩේ මේ යනවා මාළු බානවා සත්තු මරනවා. ආසාවෙන් සත්තු මරනවා. ඒ ජීවිතය ගත වෙලා ඊළඟ ජීවිතේ උපදිනකොටම ලැබේ. අන්න බලන්න නරක විපාක. ආසාව නිසා හොරකම් කරනවා. ඒ ජීවිතය ගත වෙනවා. ඊළඟ ජීවිතය උපදිනකොටම අන්ත දුප්පත්. දැන් මම සමහර දරුවෝ ඉන්නවා උපදිනකොටම පොවන්න කිරි ටිකක් නැහැ. අන්දවන්න රෙදි කෑල්ලක් නැහැ. ඉන්න නිවහනක් නැහැ. මොකද නරක උපතක්. ආසාව නිසා හොරකම් කළා නරක උපතක් කරා ගියා. ආසාව නිසා කාමයේ වරද හැතිරෙනවා. ඊළඟ ජීවිතේ උපදිනවා නරක උපතක්. ආසාව නිසා බොරු කියනවා. ඊළඟ ජීවිතේ උපදිනවා උපදින කොට පින්නතුන් ගොළුවේ. මම නරක උපතක් කරා යන්නේ නැති. ආසාව නිසා මත්තර බොනවා. ඊළඟ ජීවිතේ උපදිනවා උපදින කොට මොලේ කලඳක් නැහැ. මුන් මත්තකයි. මොකද ආසාව නිසා මත්තර බිව්ව නරක උපතක් කරා ගියා. එහෙමනම් ආසාව නිසා කොහොමද හොඳ උපතක් ලැබෙන්නේ? ඒක මෙහෙමයි පින්නතුනි අපේ අම්මලා ගත්තොත් 99%ක්ම ආසාවෙන් තමයි පින්කම් කරන්නේ නේද? ආසාවෙන් පින් කරනකොට හොඳ උපතක් කරා යන්නේ නේද? එහෙනම් ආසාව නිසා හොඳ උපතකුත් ලැබෙනවා නරක උපතකුත් ලැබෙනවා. ඊළඟට පින්නතුනේ දැන් මේ ආසාව නැති කරන්න තියෙන යායුතු මාර්ගය මොකක්ද? යායුතු මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙන මාර්ගයක් අපිට නැහැ. එහෙමනම් මේ මරණය නවත්තන්න තියෙන එකම පිළිවෙත තමයි මෙදුම් පිළිවෙත. එහෙමනම් මේ මාර්ගය ගැන කතා කරොත් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේක එක අංගයක් කියලා දැන් අපි මේ දේශනාව අපි සමාප්ත කරනවා. ඒ තමයි සම්මා දිට්ඨි. මොකද සම්මා දිට්ඨිය නැතු ඒක අංගලක්වත් මේ ධර්ම මාර්ග ඉස්සරහට යන්න පුළුවන්ද? ඒක අංගලක්වත් මේ ධර්ම මාර්ග ඉස්සරහට යන්න බෑ. සම්මාදිට්ඨිය නැතුව යන්න පුළුවන්ද? බෑ. එතකොට මේ දිට්ඨිය අපි කොටස් දෙකකට බෙදුවොත් මිත්‍යා දෘෂ්ටි සම්මා දෘෂ්ටි. මිත්‍යා දෘෂ්ටි කියන්නේ මොකද්ද? මෙලෝ පිළිගන්නේ, පරලෝ පිළිගන්නේ, කරන පින්කම් වල විපාක පිළිගන්නේ, ඊළඟට පින්න තුනේ දිව්‍ය ලෝක පිළිගන්නේ, අපාය පිළිගන්නේ, ඊළඟට යථාර්ථය අවබෝධ කරගත්ත ශ්‍රමණක් බ්‍රහ්ම ලෝකේ ඉන්නවා කියලා පිළිගන්නේ මෙන්න මේ පිළිගැනීමට කියන මොකද්ද? මිත්‍යා දෘෂ්ටිය. සම්මාදිට්ඨිය කියලා කියන්නේ ඒක අනිත් පැත්ත මෙලෝ පිළිගන්නවා, පරලෝ පිළිගන්නවා, කරන පින්කම් වල විපාක පිළිගන්නවා, දිව්‍ය ලෝක අපාය පිළිගන්නවා, යථාර්ථය අවබෝධ කරගත් ශ්‍රමණක් බ්‍රහ්ම ලෝකේ ඉන්නවා කියලා පිළිගන්නවා. මෙන්න මේ පිළිගැනීමට කියනවා සම්මාදිට්ඨිය. නියම සම්මාදිට්ඨිය තමයි චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන අවබෝධ ඥානය. නියම සම්මාදිට්ඨිය මොකද්ද? චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන අවබෝධ ඥානය. එතකොට බලන්න මේ මිත්‍යා දෘෂ්ටිය ඇතිවෙන්න ප්‍රධානම හේතුව තමයි පින්නතුනේ ධර්මය පිළිබඳව තියෙන අනවබෝධය. මොකද්ද මිත්‍යා දෘෂ්ටිය ඇති වෙන්න තියෙන ප්‍රධානම හේතුව? ධර්මයේ පිළිබඳව තියෙන අනවබෝධය. එහෙමනම් මම පින්නතුනට එක දෙයක් කියනවා මේ දේශනාව સમાપ્ત කරන්න කලින් මේ ධර්මය පිළිබඳව නම් කිසිම සැකයක් තියාගන්න එපා. මම එහෙම කියන්නේ මම මේ චිවරක් පරෝපු නිසා නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් නිසා නෙවෙයි. මම එහෙම කියන්නේ මම මේ ධර්මයේ කියවගෙන යනකොට මට පුදුම හිතුණා අපේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව. උන්වහන්සේගේ මේ ධර්මයේ පින්නතුනි හරිම පුදුමයි. උන්වහන්සේ වදාළ මේ 84000ක් ධර්මස්කන්ධයේ කිසිම කෙනෙකුට අවුරුදු 2600ක් ගිහිල්ලවත් මෙන්න මේක වැරදි කියලා කරුණු සහිතව පෙන්වන්න බැරි වෙලා තියෙන එක වචනයක්. ඒක අකුරක්. මෙන්න මේක වැරදි කියලා. ඒතර උන්වහන්සේ හැම දෙයක්ම අපට දේශනා කරලා තියෙනවා. මිනී පිටකේ ගත්තා, සූත්‍ර පිටකේ ගත්තත් හරි පුදුමයි පින්නතුනේ. දැන් බලන්න මොන ශාස්ත්‍රවරයාටද පුළුවන්නේ කෙනෙකුට පහළ වෙන සිතුවිලි ප්‍රමාණය කියන්නේ නමුත් අපේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ හැම කෙනාටම පහළ වෙන්නේ සිතුවිලි 52යි කියලා වදාලා. අද වෙනකන් ඒක කාටවත් වෙනස් කරන්න බැරි වුණා. ආ 53යි කියලා එක සිතුවිල්ලක් වැඩි කරන්න පුළුවන් වුණාද? බැරි වුණා. මම අදටත් මේ ධර්මයේ පොත්වල ඕන තරම් ආභිධර්ම පිටකේ ඔය සංග්‍රහ පොත්වල ඕන තරම් සිතුවිලි 52ම පිළිතුලට බලා ගන්න පුළුවන්. ඒක බලන්න අපිට පහළ වෙන සිතුවිලි ප්‍රමාණයක් කියන්න පුළුවන් ශාස්ත්‍රවරයෙක්ගම් පුංචි වැඩක්. දෙවෙනි ශාස්ත්‍රවරයෙක්ගේ ශ්‍රාවකයෝ තමයි අපි. එහෙමනම් අපිට ඒ කාන්තෙන් මේ මරණය නවත්තන්න පුළුවන් මේ ධර්ම මාර්ග අනුගමනය කිරීම තුළින්. එහෙමනම් ඒක එකපාරම කරන දෙයක් නෙවෙයි ක්‍රමානුකූලව මුලින් සීලවන්තකම හදාගෙන ශ්‍රද්ධාව හොඳට ඇති කරගෙන ඊළඟට සිතේ තියෙන මේ නීවරණයට පත් කරමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම ප්‍රමාණිකෝලව දකින්න උන පියවරෙන් පියවර. එහෙම නැතුව සීල මාත්‍රයක්වත් නැතුව උඩින් පහත් වෙලා මේ යථාර්ථය දකින්න බෑ. ඒ නිසා පින්නතුනි මරණය නවත්තන්න තියෙන එකම ක්‍රමවේදය තමයි තණ්හාව නැති කිරීම. තණ්හාව නැති කරන්න නම් තණ්හාව අපි තේරුම් අරන් තියෙන්න ඕනේ. තණ්හාව කියලා කියන්නේ මොකද්දවත් කියලා දන්නේ නැතුව නිවන් දකින්න නම් බෑ. එහෙමනම් දැන් පින්නතුලා දන්නවා මේ මරණය කියන එක අපි කාටත් පොදුයි. ඉපදී ඉපදී ඉපදී අපි මේ දීර්ඝ සංසාරේ මෙරි මෙරිනේ එන්නේ. එහෙමනම් ඒ මරණයට පිට කියන්න ඕන නම් අපි තණ්හාව තේරුම් ගන්න ඕන. තණ්හාව තේරුම් ගැනීමේදී අපි දැන් දැනගත්ත මේ තණ්හාව කියලා කියන්නේ සංකල්පයක් කියන එක. ඒ වගේම අපි හැමෝම මේ තණ්හාවෙන් යුක්ත වෙලා ඉන්නේ විඳීම නිසා කියන එක අපි තේරුම් ගත්තා. ඒ වගේම තණ්හාව ඇති වෙන්නේ ස්පර්ශයෙන් කියන එක අපි දැන් තාම කෙටියෙන් තේරුම් ගත්තා. ඊළඟට මේ තණ්හාවේ වෙනස්කමත් අපි තේරුම් ගත්තා. තණ්හාව නිසා ලැබෙන විපාකයේ තමයි භවය කියන එකක් දැන් අපි තේරුම් ගත්තා. එහෙමනම් තණ්හාව නැති කරන මාර්ගය මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එකත් අපි තේරුම් ගත්ත වෙන මාර්ගයක් අපට නැහැ. තණ්හාව නැති කරන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය බව අපි තේරුම් ගත්තා. එහෙමනම් පින්වත් හැම දිනාටම තණ්හාව නැති කිරීම පිණිස මේ දේශනාව උපකාර වේවා. ඒ තුලින් ඒ මරණයක් නැති ඒ අමරණීය නිර්වාණ ධාතුව ඒකාන්තයෙන්ම සාක්ෂාත් කරගන්නට ලැබේවා ලැබේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරගනිමු. අපි හැමෝටම જાතියක් දරාවක් ආදියක් මරණයක් නැති සියල්ලෙන් වෙන් වූ අජාත අජර අවියාද අමරණීය නිර්වාණ ධාතුව ඒකාන්තයෙන්ම සාක්ෂාත් කර ගන්නට ලැබේවා ලැබේවා කියලා කවුරු ප්‍රාර්ථනා කරගනිමු. ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක් කන්තු මං පරන්ති